අද මේ පින්වත් පිරිස මේ උතුම් පොහෝ දිනෙහි සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණේ කරගෙන නිවන් සාක්ෂාත් කර ගැනීම පරම අදිෂ්ඨානය කරගෙන ඒ උතුම් මහා සාන්තියගෙන දෙන්නා වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේලා ජීවමානව මහා ගුණ නිර්මිත වැඩ සිඳිනවා සමානව සිහි කරගෙන ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්ම රත්නේ ඒකාන්තයේ විද්‍යාමානයි කියා සිහි කරගෙන ඒ වාගේ මේ උතුම් වූ මහා සංඝරත්නයේ මහා සංවර ගුණයෙන් යුතුව වැඩ සිඳිනවා සමානෝ සීකරගෙන අපි ඒ උතුම් වූ ත්‍රිවිධ රත්නය අභියස අදත් මේ සාන්ත ගුණයෙන් යුත් වෙලා ඒකාන්තයෙන් සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණේ කර ගැනීමට හිත පිහිටවාගෙන අද මේ ශ්‍රේෂ්ඨ වන්නා වූ සමාධියටපත් වෙලා ඒ උතුම් සාන්තිය උදා කරගන්න බලාපොරොත්තු වෙසිටින්නේ කියා සිහි කරගන්න ඕනේ ආර්ය වූ ප්‍රථම ධානය, ද්විතීයි ධානය, තෘතීයි ධානය, චතුර්ථ ධානය කියන උතුම් ධානාංගයන් පහළ වෙලා ඒ වාගේ මේ උත්තම මහා සමාධිය අපිට ලැබිලා ඒකාන්තයෙන් අදාද මේ උතුම් නිවන් සාක්ෂාත් කරන්න මාර්ගයේ පෑදේවා අප්‍රමාණ රෝග සත්‍යීතේ යමා සාන්ති සීම ලැබිත්වා කියනා වූ කරුණා මෛත්‍රී අදිෂ්ඨානී තබන්ට ඕනේ. එසේ තබාගෙන අපි මේ මහා සාන්ති ආශිර්වාදී ගන්ට බලාපොරොත්තු වෙමින් තුන් ලෝකාග්‍ර වූ අග්‍රශේෂ්ඨ වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේලාට උතුම් වූ ශ්‍රී සත් ධර්ම රත්නයේ උතුම් වූ මහා සංඝ රත්නයේ මාගේ මේ අග්‍ර වූ ශ්‍රේෂ්ඨ වූ අද්විතීය වූ අසම සම වූ මහා නමස්කාරයේ වේවා කියන සාන්ත සිතිවිල්ල ඇති කරගෙන සාන්තව නිසංසලව මේ උතුම් වූ සමාධිවත් කවි වලින් අද අපට ඒකාන්තයෙන්ම ඒ උතුම් වූ චිත්ත සමාධිය ළඟා වේවා. උතුම් වූ සම්බුදු පියාණන් වහන්සේලා අභියස උතුම් වූ මහා සංඝරත්නය අභියස අද අපි මේ මහා බෝධි මළුවක සිටිනවා සමානව වැටහිවා. උතුම් වූ ජයශ්‍රී මහා බෝ මළුවේහි ඊටාම සාන්තියෙන් යුක්තව අපි අද මේ ආකාරවන්නා මහා සාන්තියටපත් වෙනවා. දසමාර බලයක් අපගේ අහල් නොවේවා. සියලු ආකාරවන්නා සාන්තිය පහළ වේවා. ලෝභයේ, දේශයේ, මෝහය යන පාප මූලයක් අපගේ අහල කැටි නොවේවා. කාන්තියටපත් විය යුතුම ගුණින් යුක්තව ලෝභක්ෂය කිරීමෙන්, ද්වේෂක්ෂය කිරීමෙන්, මෝහක්ෂය කිරීමෙන් ලබන නිවන් සාක්ෂාත් කර යන සියලු පසුතලයේ අපට පහළ වේවා. සියලු සාන්තිය උදා වේවා කියන සාන්තිය හිත සාවාගෙන නිහඬ වෙන්න. මේ භව ගමන ඉන හැටි සත නැත දන්නේ භවයෙන් භවය එන කුණු කය පිය ගන්නේ මේ කුණු කයක් කීවත් නැහැ හඳුනන්නේ ඇයි මේ සතට මේ කය වටිනවා වන්නේ කසෙදී හැඩරුවට නිතරම හිත තනවා ආසා පොදියගෙන කය පසු පස යනවා වැහැරෙන කයක් දුටුවොත් නොම හිතවනවා හැඩරුව කයක් බලනට නිති පෙළඹෙනවා ඇතිවන සැනසුමක් නිතරම හිතට ගනී වැහැරෙන කයක් දුටුවොත් නෙත ඉවත ගනී ආසා පොදිය ලියලන විට අවිදුවෙනි මේ සත වසන විට ඇත්තක් නොපෙනී උනි ඇත්තක් දකින්නට බෑ හොඳ දෙය හිතලා සැඟවුණු අරුත දත යුතු කයකට නැමීලා මලමු ගොඩක් කීවත් මෙම කය දැකලා හිත හිතිනවද ඒ වට සත ගැන දැකලා ලස්සන මූණ කිය කියන වැරවටෙන්නේ මල මෝජරා කීවත් නැහැ දැක ඉන්නේ සුන්දර ලොවක් මව් වගේ ලෙස මතුවන්නේ ඒකයි සතට මේ සුන්දර හිත එන්නේ යම් දේ ඇතුළ පිට නිතරම බලන විට සැඟ උණු දම් පෙනෙයි අවිදුව දුරුම කොට මලමෝ කීවාට ඇත්තක් නොදැන සිට මේ කයි තිබෙන මතු පිට අද බලමු සිට කේසාලෝමනිය යන මේ තුන කිවන දත් සම් කියන පසකින් පිට ඔපය දින මේ පහ කිය කියා හිටියට බවුන කිනේ දුටුවද නිවන් ඇත්තක් සත දකිනෙමිනේ කෙස්ලොම් නියද සම්මත් යන පස ගන්නා බැලුවත් නෙබඳු තැන මොනවද සිහිවන්නා ඇති දේ විලස දකිනා කුණු කඳකින්නා බිඳු නද අවිදුවක් මෙය සිහි කරපන්නා මේ කයේ කොටස් මේ පහ ගැන මෙලෙස දැන හිතේ කුණු කොටස් පාකින් එම පිරීලාගෙන ලෝසත වෙනසි යන අයුරක් දාම කිනේ විදසුන් වඩන්නට දෙමි හිත හැඳිනගෙන ලෝසත ඉපදී අද මේ සුගතිය කියනා මිනිසත් බවක් ගෙන ඇති බව සිහි දෙවුනා ඒ ඇති සියලු ආසා බැමි වෙත ඇදුනා ඡය වෙන ලකුණු ගත් විට කේසා කිවුනා හිස මත තිබෙන කෙස් මොනවා කරන්නේද ඒවා බැලු නමුත් හිත වෙත කෙවන් සඳ පිරිසිදුකමක් මොන විලසින් දෙවන්නේද පිළිකුල් කොටක් මොන ලෙසකින් බලන්නද ඡය වෙන දේට ආසා කෙරුවොත් වන්නේ කාමිත බැඳී හිත තුල කුණ හටගන්නේ හිත තුල තිබෙන කේසා මේ ලෙස වන්නේ සය වෙන පහත් දී ආසා කුණවන්නේ ඒ ටික හරින්නට හිටියොත් කුණද නැත පිළිකුල් කිව්ව හිතේ කුණ දැන් දැකිය යුත පස්කම් හොයාගෙන ආසා අතරගත කේසා අතර යයි හිත පිරිති දුව එත ලෝකය අමාරස දින ලෙස හිත තබති ලෝකය අමායයි කාමිත පොර නගති ලෝකයේ අමා ලෝමා යන නම ලබති මේ හිත කුණු කරපු තව කොටසක් වේති ලෝකයේ අමාරස කවදා ලබන්නේද ඇතිවන මුලාවක් මිස තව එවන්තෙද ලෝකේ අමාහෙව්වොත් කුණ නැගෙයි අද ඒ අතහැරිය විට පිරිසිදු කෙරෙයි සෙද යම් තැන හොඳ නරක යන දෙක ලොව වන්නේ ලෝකෙහි අමා රස හෙව්වොත් කුම වන්නේ නාකයි කියන දේමයි හිත අල්ලන්නේ ඒවා නකා යන කුණු කොටස කීවන්නේ නාකයි කියන දේ ගත්තොත් හිතටගෙන ඒ තන කුණු කොටස ඇතුළට ඇදෙති දැන ඒ කුණ නකා බව දැනගෙන හැරිය දින පිරිහිදු බව ලැබෙයි නිවනට මගදගෙන හොඳ සහ නරක කියමින් ලොව පැටලෙන්නේ එම විට කුමද අන්තයකට හිත යන්නේ මේ තන් අන්ත දෙක දන්තා කියවන්නේ ඒ අන්තයෙන් මේ හිත කුණු කරවන්නේ අතහැර දැමූ විට අන්තය දෙකද දැනේ දන්තා කුණ දැකම අතහැර නිමෙති ගැන එනම් තවත් මොනවද තව සසරේ යන අන්තිට වැටුන හිත ඇති සතකේ බඳු වන යහදම් ඉක්මවා තෙද වෙත පිහිටන්නේ තද වී හිටිය හොත් දහමද ඉක්මන්නේ තද බව අච්චය කරවන ගතියට එන්නේ සතයයි කුණක් වේ හිත තුල හටගන්නේ ඉක්මෙන දහම් ඇති තැන හිත කෙරුණු විට මේ හිත කුණු ගොඩක් වෙනවා අවට වට ලෝකෙන් පහක් පෙනුනා ඔය පිටිනි සිට හිත කුණු කරන පහ හැරියොත් ඒ බඳු විට නිවනට මුල් මගක් ඔය ලෙස පෑදෙන්නේ සත පංචකය හැරියොත් පිරිසිදු වන්නේ ඇඟ ඇති කුණු කොටස මොනවද කර දුන්නේ හිතේ කුණු පහක් හරිනකො නිවනය වන්නේ වඳීමි මුනි රජින්දුනි අනත ගුණ සිහි කරමිනි ගුණ සිතම දරමිනි පුදමි පිළිවෙත් ගුණේනි මෙලෙසිනී ගුණය මතු කරනෙමි මොනිරුව මනසේ මවනෙමි දෙතිස් ගුණ දකිමිනි සමිඳුනේ එම ලෙසද මවනිනී ගුණේනී සිත තබලා අසු අනු ලකුණු මවලා මුනිඳු වැඩම වෙලා දකිමු දිවමන් විලස මිකාලා සංගේ පෙළද ගුණයෙනී මැවි මැවි සංවරයෙනි වඩමවමු ගුණ දැනි පුදමු ගරු කර එසඟ පෙළදැනි මුනිවරු සංග පෙළ ළඟ ලෙස අද අපි ජය සිරි බෝ මලුවේහි ඉන්නේ සම්බුදු ගුණ කඳ දස අත පැතිරෙන සවනක් රැස් කඳ ලෙස ගන්නේ සම්බුදු ගුණ ඔද තෙද වැඩි සංග පෙළ සුදුරැත් දහරකී විහිදන්නේ අපාමන කරුණා මිත් සිත් සුවයෙහි අප අද මේ ලෙස සැනසෙන්නේ බාධක විසර අප ළඟ අහලකද නැත මුනිවරු සිටින තැන අපමණ සුවය විත සංග පෙළ සංවරයි කරුණා සිසිල දෙත සමිඳුනි දහම් මග සිහි කර මෙසමවත මතු කර ගුණ සිත බුදු සමිඳුන්නේ ළඟ අප අද බුදු සුවයේනි ඉන්නේ මොනිදුගේ දරු කැල ලෙස සැනසෙන්නේ සමිඳුගේ සසල සුවය දකින්නේ ලෝකේ බැඳින සිත අප ළඟ අද නැත ලෝකේ ඊතර කරවන ධම් දැක ඇත ලෝකේ නොබැඳී සිට අද නිසසල වෙත ලෝකේ අතර යන බුදු මග අප ඇත ලොවේනි බැඳින සත මොන හොඳ හොයත ලොවේහි හොඳය යන සෑම දුක දෙවත බැඳින බැඳින තන ගිනි හට ගනිත එකිනි හදට මහා දුක් දෙවත මොනවද ලොවේ අද බැඳිනට තිබෙන්නේ හොඳ යයි බැඳුන අය කෝ කොහි සිටින්නේ මට මට ලැබුණා මේ යයි සත හිතන්නේ කවුරුද ලැබූ අය ලොව කොහි සිටින්නේ මම මම කිය කියා ලොකුවට හිතුවාට මොනවද මම වෙන්නේ කය දෙස බැලූ ඊට මේ කෙසලොම ඇද නිය දත සම වට වාට පිහිටා හැඩ කරයි හොඳ කය නිසි ඊට ලෝසත කිය කියා මම මගේ කියන්නේ මම හරි හැඩනේ සත මොනවද දකින්නේ මතලේ නහර ඇට ඇට වටේ තැන්නේ ඇති ඇට මිදුළු වකු gadu හද දකින්නේ වටකර සියලු බඩ බොකුවල් අවදි ඇත මොළ ගෙඩි කුහර ලොඳ මස ඇට කටු දෙවිත පිතසෙම සරවලේ කුණු තෙල කයෙහි වෙත මේවා වසපු සංකඩ නම් මෙලෙස ඇත හරිහැඩ කිය කියා මොනවද සත ලැබුවේ ගඳ නැති කයක් ලැබුණද සිහි කර දෙඩුවේ මම හරි සුවඳ කියනා සත මත දෙඩුවේ කාටද සුවඳ කය ලෙස මෙම ගත වැඩුවේ පිට තින්නුලාගෙන සුවඳක් සුවඳ කියා කීවට සුවඳ කය තිබුණද ලොවේහි හොයා නැහැනව කයක් ලැබූ සුවඳක් සුවඳ කියා මොනවද සුවඳ දෙන්නේ කයේ කෙබඳුනියා හමකින් වටේ විලා පොතු සුදු ගති කියත හරි මට සිලුට හැඩ වැඩ කයේ යයි හිතත මොනවද හැඩ කලේ පුම්බා හම එවත ඇතුළත කුණු ගොඩක් කොටු කරගෙන සිටිත මේ කය ඇතුලේ ඇති දේ හොඳ හොඳ කියලා වෙන් කර තබුවා නම් කොතනද හොඳ දැකලා තිබුණද එක දෙයක් මේ දී හැද කියලා බලමුකෝ හිතමු ඊලිස තතුගෙන දැකලා උපතේ කුඩාවට ඉඳුරන් සැදිනු ඇත එම මුල මව් ගැබී ඉලේ දැම වැඩිනු ඇත මව් කන ආහාර ඌජෙසෙයිම තැනට යත ඒ ටික උරාගෙන හැදු කය ගැබිහි ඇත සුවඳ දෙයක් නැත මවගින් ගත්තේ සුවඳේ හොයා නැත සද ඇද ඇත්තේ දුගඳේ තැනක උපත කිහට ගත්තේ කොහිද සුවඳ කය සත අර ගත්තේ බිහිව ලොවට කුණු ඕජස ගලත නව මාස පැහැරුව කුණගෙන ඇදිත හෝද හෝද සත පිරිසිදු කියත කොහිද සුදුසු කය ලැබුණද මෙවා මත අරගෙන ගඳ හැර පිරිසිදු කියති වරුව යන්ට පෙර යලි කුණ ඇදෙති දුගඳ දෙවනු මිස සුවඳක් නොදෙති ඇයිද මේ කය සුවඳයි සත කියති පිටින් උලන සැමදී අරගන්නේ පැයයි දෙකයි එම ලෙසද තිබෙන්නේ යලි දුදු ගඳ එම තැන වටලන්නේ කොහිද සුවඳ දෙන කය සැකසෙන්නේ කවාපොවා රස මුසු භෝජනගිනේ සදා මේ බඳු කය දැන් හැඩ කියමින මෙදා කරන සත ඊතතු අසමින සදා බලමු කොහොමද කයේ නිසිතන පෙරද අපේ සියලා එම උන්නේ එලෙස ආච්චිද පෙර එලෙසින්නේ තරුණා තරුණී පෙර වයසක උන්නේ හිතුවේද ඔය ටික ඔය විලසින්නේ හැඩකාරයි මගේ කය හැඩ දෙවත මගේ ඇඟපත හරි ලක්ෂණ කියත ලැබුණද තරුණ වූ කල නිති එවත මොකද උනේ වසරෙන් දොළසකෙත වසර දොළහ පහළොව පසු කෙරුණා හිතමු බලමු කෝ පෙර එම තරුණා වයස සමග එම සමතතු ගෙවුනා වයස කෙනෙකු ලෙස දැන් එහි පෙනුණා හැඩ වැඩ මා පිදු කය පෙර තිබුතන වැහැරුණ දිය උන මස ලෙස ඇතගෙන බලමු එදා එම කයි හැටි හිතමින කොහිද ලැබුණේ එම තරුණ වූ කයි තැන දින දින වයස මේ විලසට ගෙවෙනු ඇත මොකද උනේ අනි ඒ හැඩ කයෙහි වත වැරිලා දිය වෙලා දැන් වයසටම යත සියා ආච්චි යන නම් එසත දෙත හැඩකිව් කොණ්ඩේ නෑනෙවැදැන් දකින්නේ කෝ අර මොනර පිළ වගේ පෙර කියන්නේ දුන්නද සිතක් මේ කෙස සිහි කරන්නේ සවටුවා නේද හැඩ කෙස යයි එතැන්නේ හරි හැඩ කෙස් කලඹ කිය කිය ලොව කියත ලැබුවෙම කෙනෙක් නැහැ වසරින් එහි ගෙවෙත දොළහක් පහළවක් කල වැඩි වූ තිබේත එතනත් කුණු ගොඩක් සුදු කර කර හදත දවසක් නොනෑවොත් දහඩිය කුණ ඇදිලා කස කස දඟලනවා මහ කුණු ගොඩ කියලා තෙමුනොත් එබඳු හිස පැය දෙකකින් ඉඹලා බැලුවොත් සුවඳ දෙන වද දාඩිය ඇදිලා පිරිසිදු කිය කියා කර කර සුදු ඔන්නේ සෝදා සුවඳ උල උල හැඩ කියමින්නේ හිටියට ලැබෙනවද හොඳ දෙය කෙසකින්න සිහි කර බැලිය යුතු මේ කෙසේ තතු ඔන්න සියයට ආච්චිත මුත් මව් පියෝ හිටියේ ඒ සෑම විතද එලෙසම මව් පියෝ හිටියේ මේ ලෙස ආදි පරපුර බැලුවොත් හැටි ඉපදුනා වැඩුනා මරුණනේ එම ලෙස හැටි තිබෝ තිබෝ සියලු කය ලද රුව බිහිව ඇත වැඩි වැඩි ළමා වයසද පසු කෙරිලා ඇත ඉන්පසු එගැටවර වයසද පසුව යත ලැබුණද තරුණයයි තිරවත කිසිදු නැත ගෙවි ගෙවි යනවා මේ තරුණ වූ කල සැමට අරගෙන මැදි වයසේවත් නැත තිර ලෙසට ගෙවි ගෙවි වැහැරි මහලුව වයසෙහි එවට මෙරි මෙරි කෙලවරයි කුණු වෙයි දිර කඩට මේ ලෙස යන ගමනේ කයකට හිමි වූ තැන ලැබූ එක සතෙක් නැත මේ හැර කිසිම දිනේ පෙර සිට වසර කෝටිද ගැන බැලුව තැන ලෝ සත ඉපදී ඉපදී ඇත මරුමගෙන ඉපදුනා ඉපදුනා වැඩි වැඩි පසු උනේ මම තරුණා මම තරුණී කිව් කලක් පෙර උනේ රැවටුණා රැවටුණා ලැබුණේ නැහැ හොඳ තැනේ වැහැරුණා මැරියනා තැනට සැම ඇදීගෙන උපන්දා පටන් මොනවද හොයාගෙන ගියේ සත බලමු මේ ලොව හැඩ කියාගෙන හොඳ හැඩ දෙයයි මේ ලක්ෂණ තැනේවින හරි වටිනවනේ කිය කිය හිත බැඳීගෙන හැඩ වැඩ ගෙවල් ලක්ෂණ වන්නට ඕන හොඳ හොඳ ඉඩ කඩම් ගෙන වවනට ඕන කිය කිය දඟලමින් විනිදුක එම දාන ලැබුණද බලමු කිව් තැනකට හොඳ මූනේ ලක්ෂණ හැඩය කිය කිය පසුපස දුවති ලැබුණයි කිය කියා තුටු හිතගෙන ඉඳීති හිනෙහි සතුටු වෙයි ගුණගෙන යයි සිතති පෙරපින් තිබුණා යයි තව උදාමව ඉඳීති සැවතුම ගෙනත් හැඩ වැඩ විලසට ආවේ සැවතුම නේද රස ගුණ කිය කිය ආවේ සැවතුන බව නොදැන මට ලැබුණයි කීවේ සැවතුන මිසක් ලැබූ අය නැත ලොව භාවී මිහිරෙන් රවටලා මිරිඟුව ලෙස පෙනෙත නොම පවතින දෙයක් තිර ලෙස සත ගනිත හරි හරි වාසනාවයි මට යයි හිතත ලැබූ එම කෙනෙක් ලොව දකින්නට අද නොමැත වසරින් සියක් පෙර කල සිටි සෑම හිතලා බලමුකෝ අදත් ඇත් දෝලොව තව දැකලා ඒ පෙර සිටි සැවොම ලෝකෙට හිත බැඳලා අල්ලා ගන්ට නැතිවද හැදුවේ එකලා මේ මගේ දුව පුතා අඹදරු යයි කියත මේ අය මගේ මේ අය නෑද කියත මම මගේ ගොඩ ගසාගෙන ඉන්නට හදත ලැබු එක කෙනෙක් අද ලොව තුල දැක නොමැත ලැබුණා කියාගෙන බොරුවට ඉඳ ඇත ලබපු කෙනෙක් දැන් ලොව දකින්නට නැත සියක් වසරකට පෙර අය කොහි වෙත ඇටත් කටුත් තව පොළවට දිරා ඇත මමයි කියාගෙන දින දින වඩලා හොඳයි කියපු පෙර සෑම කය දැකලා මමයි මගේ කිය කිය ලොව බැඳිලා හැදුව දෙයක් නැත අද tire කෙරිලා ගෙයක් දොරක් අප හට යයි කියමින මෙතෙක් මෙතෙක් පමනට අද ඇතගෙන එවත් කිව්ව අය පෙර නැතිවද තැන කොහෙත් නමුත් ලැබුණද නැත කිසි දින කෙසක් ලොමක් නිය පොතු දත කියත හුඟක් හැඩැති ලෙස සත පිළිගනිත දතක් කටක් තරුණ වූ කල එවත හොඳක් කියත් මිරිඟුව ලෙස දකිත සුදු කර කර මුවාගද කුණ හැරගත පිරිසිදු මුතු දත් කිය කිය පෙන්වත කවදද ලැබුණද සතනම් රැවටෙත සැවටි බැඳුණු පසු එම දත ගිලිහෙත බැඳුනට පසු නැත ගැලවුම දුන්නේ කොටු කරනෙත මායා හැඩ එන්නේ බැඳුනම දුක දුක යයි අඬමින්නේ සැනසුම හොය හොය තව දුර යන්නේ බලා සිටින දෙය හැඩගෙන දේවිද සදා නැගුව දන තම වෙත වේවිද මෙදා වැව්ව ඉඩමක් මොන දේදෙද අනේ අපොයි කිය කිය මරණිට යද බලමු මේ සත වසරින් දුක් විඳිති වසර 50 60 වෙහෙසද දරති බොහෝම වෙහෙසගත් තයි පසු කියති ලැබුව ඒ තිර දෙය ලැබුණද බලති මේ ලොව බැඳී බැඳී හොඳ දෙයමයි හෙව්වේ පොරකා තරඟ කර කර මොනවද කිව්වේ ජය මට hina වී මහසැන සුම හෙව්වේ නොමදැන වයස වෙත ගිය කය දිර වෙව්වේ වේසද මහන්සිය අපමණේ දරායිත පිරී යන මෙකය තරමද බලා නැත දැන් මට හොඳයි සමහර අය කියා ඇත ජීවත් නුන කෙනෙක් ලොව අද පෙනී නැත මරණිත පයයි ජීවිතයට එකද එකි දෙපසට පය තැබුව ලෙස ජීවිතය දකි යන එන ගමනේ පුරසාරම් දොඩලා යති ගිය අය නැවත ආපහු එද තිරද නැති පයක් ඔසවාගෙන ඉන් එක පයිනා අඩිය දෙකක් යන විට කුම කෙරේනා සතෙක් විසක් දී ඉන් පැන හැරුණා කයක් එතන සිහි නැතිවද වැටුණා යන විට මේ මේ ලෙසකට අදගෙන මම අදගෙන යමි ඉදය සතුටින ලැබුණේ මුදල් ඇත මට අද ලොකු වෙන කියා පයක් ලැබුවා නම් යම් තැන කෙනෙක් ඒ බඳු සපේකුට ගොදුරුව යත ගහක් කොලක් හිස මත මුත් වැටි යත ගහක ගෙඩිය ගැලවි හිස මත වෙත හිතක් තිබුණේ නැති දී ලොව සිදුවෙත හතුරු කෙනෙක් ඒතන ලං වෙන්නා විදලා නසලා කපලද පැන යන්නා එබඳු විලස හිතීම කයකින්නා හිතුවේ නැහනේ ලොකුකම හිතවන්නා මගට බසින සත කුමද හිතන්නේ මෙදින මෙමට මිල මුදල ලැබෙන්නේ එබඳු තෙනින් මෙම විලස හදන්නේ ගේයද දොරද මම සැදුවා කියන්නේ හැදුවේගේ අයි දොර අද මගේ කියති මේ මට තවත් වැඩ දැන් ටික කියති සියලු යසස සපිරුණා හිත කියති අඩිය දෙකක් යන විට ඔහු මැරෙති පපුවේ ලෙඩක් කය තුල ලෙඩ දෙන්නා සයක ඇඳක් මත ඔහු නිදී යන්නා උදයේ ඉඩම් ගිය අද මගේ වන්නා කියපු කෙනෙක් රැ එහි මැරි යන්නා උඩ පැන පැන මහා ලොකු කම් කයගත කිය කිය නිදියයි ඒ තන ලොකු වෙත උදයට නැකිටින ලෙස කය දඟලත අතපය පන නැත කට තව ඇද වෙත නොහිතු විලස ලෙඩකට එම එළැතින ගොදුරු උනා කිය කිය දුක වෙතිගෙන කොහිද බෙහෙත් නවුරුදු එම ගණනින ඇඳක හොවා දුක විඳවයි එතෙකිනේ දරුවෝ පොඩි මගේ තව මම තරුණා අනේ එපා ලෙඩ මට මේ ලෙසිනා කාට කියන්නද මේ සත කොතනා එබඳු කයක් ගෙන ඇයි තව වරුණා හොඳට කවාපොවමින් කෙත සදත ලැබුණා ජයට අත්වනු මට කියත සතුටු හිතක්ගෙන උදාමව සිටිත මහඟු ලෙඩක්ගෙන ගොයමද මැරිත වතුර කඳක් නොසීතුව ලෙස ඇදී එත හොඳට කෙතක් අද කිව් අය පෙරවත එදින පසුව උදයේ බැලුවෙම අත කුණුව ගොසින් ඇත දිය යට කරගත මේ බඳු මේ ඵල දෙන රුක මට වන්නේ හොඳට සරුයි අත් වනු කියවන්නේ සයක එවන් උදාමවනි දියන්නේ උදයේ ගොසින් ගස බිම හැලියන්නේ අතුද කැඩෙයි ඵල බර වැඩි විටගෙන ලබන රිතින් අත් වනු හිත අරගෙන සිටිය අයෙක් අනේ අයියෝ කියමින විඳිති දුකක් පෙර අත් වනු හිතමින කොරද හතුරු කරදර වට කිරිත මේ මට මෙවන් මිල අද ඇත කියත මේ වගේ ජීවිත ලෝ සත ගන්නේ කවදද ලෝ සත ජයගෙන උන්නේ ජය කිය කිය ලෝකෙට පොර කන්නේ මොනවද මේ කය වෙත හිමිවන්නේ මෙමට ජයයි අද කිය කිය හිටියට පොරද හතුරු තරහෙන් ඇත වට පිට සැගෙන විසක් කවමින් හි නැහි සිට නසති කයත් වහැරී තව සැමවට මෙහෙම කයක් ගින සම්පත් කියලා මෙමට ලැබුණා කීවට එහි වටලා මමය මගේය මිස දිතු හිත ගැටලා හිටියා මිසක් ලැබුණද රස කොටලා මගේ මගේ කිය කිය කාලේ ගෙවන්නේ මම වෙත ජය ඇත තවද හිතන්නේ වයස නේද මරණිට ගෙනියන්නේ කොහිද උපන් සත ලොව දිවි ගන්නේ උපත ලබන දින මතු මරණය ඇත හිතෙහි තබන් ලෙස ලෝකෙක බිහි වෙත බිහි වූ තැන් සිට මරණෙට දුවවත මොනවා නැතත් ඇති මුත් මරණෙට යත මොනවද අද මගේ මගේ යයි කීවේ ලැබුණ රසක් නැත මගේ මගේ ඌවේ දැවි දැවි දැවි රැක වරණද පෑවි සැකගෙන හිටි අද ලෝ සත බාවී මේ අඹුදරු මගේ මගේ අයි කියත මගේ අන හැඟුමට ඒ විස දෙවත මම රිසි ලෙස ඔබ සිටිතිද අසත ඔව් කීවට ලැබෙතිද එම එවත මගේ දේය වයසට යනු හොඳ නැත්තේ දරුණ පෙනුම ඔබ හට අද සත්ති තිබිය යුතුයි එලෙසම සෑම සත්ති කියන බසක් කය නම් ආසා නැත්ති මෙකෙත නොවැටි සුදු නොම වී ඉන්නේ කියන කියන දෙය අසතිද ගන්නේ අහන කෙසක් මොනේ ඔළුවේද ඔන්නේ හොඳට සිතන්නකෝ සෑම බොරුවන්නේ මුහුණේ මගේ මල ලෙස හැඩවී ඇත මෙලෙස සිටින් වැරුම් නැත කිසි අත මෙමට හිනා වෙවි ඉන්නට මුව ඇත හොඳට සිටින් කීවත් අසතිද වත මුහුණේ මැලවි දත කට ඇදවන්නේ එපා කිවත් කවුරුන්ද අසන්නේ ඇද කුදවියේම වැහැරි වැටින්නේ කොහොමද එම මුව මගිය කියන්නේ පපුවේ පිරි මුළු කඳ හැඩ දෙනවා සිතින් මගේ කය මට හොඳ තනවා මෙවන් ලෙසක් හිතුවට කය පිනවා මෙවන් කයක් සිටි සිද අනතනවා වැහැරි වැහැරි කොඳු ඇට කුදු කෙරෙතේ බඩද බොකුද වේලුම් කර හැලිත වැහැරි වැහැරි හංකඩ එල්ලෙවෙත මොකද උනේ කය ඇහැරුම් නොමැත කයට වන් මෙලෙසින තමන්ගේ පනවන අන හිමිද කිසි නැතගෙන එවන් කය මගේ වෙයිද කිසි දින පය හැඩට තිබුණේ තරුණ හැඩ මෙහි පෙනුනේ මගේ පයයි කිවුනේ ඉන්න නොවැහැරි කිවොත් එතැනි මිකයේ පය අසතිද නැත්නම් කුමක් කෙරේතිද දෙදාන හිස කුමේ වේද එපා කීවත් සිදුම් නොමෙදෙද කැක් කුමයි කියත මගේ නම් ඉතින් මෙවත සුව දෙන්න අසත යා විදහා එවන් එවත බඩ දැවිලිගෙන ඇති පපු වට දැවිලි කරවති මගේ කය මෙබඳු ඇති අසන් මගේ මේ වදන කියවති සිදුම් නොම දෙනු මැනේ දැවිලි කැක්කුම් නොමගින සුවෙන් ඉනු සැමදින අසාවිද මෙම වදන් කයගින මගේ කයයි කියත ලෝකේ පළමුව රකිත හැකගෙනම සිටිත සියලු දින බල බලා සදත මම කැමති නැති තන නිතරම ගනී කයගෙන මම කයට සැපගෙන දෙවමි කීවත් අසාවිදගෙන සසය මුඛයට දෙමි මුඛයේ රසයෙන් පිනවමි මට අගේ මුඛ දැමි ඉන්න මගේ අන පරිදි මෙම දැමි කිවොත් එය අසතිද මේ ඇස ඉන්න මගේ සොඳ සෝදමි දිනක බැඳේ දෙවමිනෙත් එම කැලුම් සුව බද මිලෙස පවසාලා ඇතට කියවයි ලීලා අසාවිද පාලා ඇසද අඳුරුවේ කරයි බාලා අනී මම මේ කයට කැමැති මගේ මගේ කය කියන්නේ මේිට වැඩියෙන් කවුද මට ලොව තවත් හොඳ අය නොවන්නේ මේකයේ ඔබ මා විසින් රකින්නට සියලු මේ දේ කරන්නේ මෙසේ කිය කිය දුන්න අදහස මොන කයද ගෙන සිටින්නේ උපන්දා සිට මහට හැකිතුරු ඔබට සේවය කරනවා අනේ මගේ කයි ඔබට සෑමදේ දේවා පෝෂණ කරනවා ඉන්න මගේ කයේ මගිනේ ඔබ අද ආදරෙන් හද කියනවා ඇසුව කය ඇති එකෙක් අද නැත සියල්ල කය නැතිනවා අඬ අඬ දුක් වෙලා වසරින් ගණන යවා මේ කය පෝෂණය කරවයි උදය හවා සැකගෙන මගේ මගේ කිය කිය සුවය දේවා හිති කය තිබෙනවද අද හැද ලොවක දේවා මොනවා කළත් තම ළඟ මහා හතුරා වෙති දින දින උදව්වට මොනවද දෙවති රුති ගරහන තරම් මේ කුණු කර ගඳද දෙති මම වගේ මිතුරු කය යයි තව කියනු ඇති මේ කය විතට සැම පෝෂණගෙන දෙවත මම මගේ කිය කියා තව සුව කර දෙවත මෙතරම් ඇලුම් කර පෝසනේ ලොව එවත කයකට වැඩියේ දෙන අය ලොව තව නොවේත මේ බඳු කය දැකගෙන බලන්නකෝ ලොව එලිසිනේ මිතුරු වේද තව තැනේ කයට වැඩියම් කෙනෙක් කොහි විනේ මෙහෙම හොඳ ළඟ ඇති ලොකුම මිතුරා කය වෙති කයට සැම සලකති මෙකය ගුණයක් දේද සිහි ඇති සුදු කර තබන්නේ එකය ගඳ නෙවැදින්නේ සිසිල් කරවන්නේ නැවත දාඩිය උස්න දෙන්නේ දුගඳ කෙලේ විටගෙන සෝදා හොඳින් අදරින සුවඳ කළ ඇඳුමිනේ කොතෙක් දෙනවද කයට මිලේසින කයේ කුමේ කරන්නේ අපට මොනවද දෙන්නේ දුගඳ කරමින්නේ සෝදපන් යලි කියා දුන්නේ පිරිසිදුවේ වටේ කොටේ දුන්නේ ඇඳුමක් සරසට සරසා තැබූ එවට බාරගත් තද කය සුවයි කොට දුගඳ කර එලෙසින දෙවයි ඇඳුමද කුණු මෙන අපට මෙම කළ ගුණේ දේද මෙම කය හිතන් කිසි දින බඩ ඔබ වෙතට බඩ කිනිවන්නට නොදෙමි හොඳ හොඳ රසට ආහාර අරගෙන කවමි සනසී ඉන්න යයි අදහස හදේ තබමි මේ ලෙස දෙව වූ විට බඩ දෙන දෙය කියමි පුරවා තබාලා පැය දෙක තුන යන්නේ දීපං යලිත් භෝජන අද මෙලෙසින්නේ නැත්නම් උඹට මම කරවන දෙය දන්නේ අඹරමි දවමි බඩ කිනි කිනි කියවන්නේ කොතරම් කලක් දුන්නත් එම බොජුන් සොයා මේ බඩ දෙයිද සැනසුම දැන් ඇති කියා අවුරුදු 80 අනු ගණනක් ලොවෙන් හොයා ඇති හොඳ බඩ කොහෙද දුක නැති ලෙසින් තියා අරගෙන දෙනවා සුවඳින් රසයෙන් පුරලා රස කෙර කන්න යයි කිව්වට එහි ඉඳලා දුන් සැබ සියලු භෝජන රස දුරු කරලා නොහරිද මේකයි හැටි තව නැහැ සිහි කරලා සුවඳට රසට පිරිති දුවට මුවට දෙත දුගඳට කැතට කුණු විලසට පිටව යත දහදිය කුණද සැම කුණු ගොඩ විලස යත නොසිතුවේ ඇයිද මගේ හොඳ කය කියති සිට මේ කය මෙලෙස දින දින දෙය කුණු කරත දින දින සුවයකින් මහ අසහන වඩත දිය දිය මදිය තව දිය යයි කය හොයත මේ ලෙස කියන කය සහ මිතුරුව ඉඳිත මාහට තව නැහැ තව හිත මිතුරු කයේ ඔබ මගේ හොඳ ළඟ හොඳ මිතුරු කිය කිය වහලේ කුවි එම එතෙරු කයට සිටි වහලෙක් ලෙස මිතුරු මෙකයේ සියලු තැන අප වෙත දුක දෙත අපට උදව් දෙන කය මොන තැන වෙත කරපු උදව් සෑම දින අමතක වෙත නැවත දියා වූ කිය කිය තව ඉල්ලත මෙලෙසට ගොඩ කරලා මේ කය රස කියති ඉල්ලන සියලු දේ දෙන්නට වැරදරති මොනවා දුන්නමුත් යලි අසහන කරති මේ අය යාළුවෝ ලෙස පන යයි කියති අනේ මගේ මෙම ඇසෙත මමගෙන කොතෙක් දුන්නද හොඳ තැනා සෝද සෝදා දිනෙන් දිනගෙන කලේ පිරිසිදු මෙලෙසිනා අසු වසරක් කල සාත්තුව දන්නේ නැතුවද ඇසගිනා අනේ අද මෙහි අඳුරු කර ඇත කබද කඳුළුද දැවිලිනා මෙකය වෙත ඇස මෙමගේ හොඳ එමේ මිතුරු කියේ කියේ පෙරෙවුනේ කරපු හොඳකට දෙන්නේ මොනවද මේ ඇස සැනසුම කොහිගෙනේ හොඳයි මගේ ඇස පියයි මගේ ඇස කියා පෝසන දෙවමිනේ අසු වසරක ඇද්ද කුණු ගොඩ බලමු සිහි කරේ මෙලෙසිනේ හදා බෙහෙතද නොයක විලසට දෙවා රැක වරනද දුනි ඇසට මුර කරු විලස සිහිගෙන හැදුවා රැක වරනද දුනි මොකද මේ කෙස 80 වසරක් විඳ දුකකට එලෙසිනි දුන්න යහපත සිහි කරන්නැස අඳුරු වී මරණිට තැනි අනේ ඇසේ ඇති මෙහෙම වුණහොත් කොයිද කල ගුණ දෙවන්නේ අපේ ළඟ ලොකු හතුරා විලසෙනි අපි මේ ඇස තිබෙන්නේ බලමු කන ගැන හොයා මොනවද ඔබත් මට සිත ලෙසින්නේ සිටිනවද කනේ මගේ මිතුරෙක් විලස අද සිහි කරන්නේ පොඩි කල සිට මෙම කන රැක ගන්නේ කෙරුවා උදව් පෝෂණ දෙවමින්න ඇති වූ සියලු රිදු මන් හැරලන්නේ දුන්නා බෙහෙත් පෝෂණ කරමින් අසුවතක් යන තුරු රැක වරණා කලේ දේවා පෝෂණ කනේ වරුණා අනේ කරපු වෙහෙසට මෙමෙ ලෙතිනා මෙදා දුන්නේ මොනවද කන එතන ඇතුම් නොමැත හිර කර ගුලි විලසට මෙවන් කනින් හිර කර වයි නියතෙට ඇතුම් පෙනුම් නැති විලසම වෙහෙසට යොදාති බේ මොනවද කළ යුතු කොට කළ ගුණ සලකන කන නැත ඉතිනා බලමු අසමුනාතින් එමලෙසිනා මිතුර ඔබට මම මේ සැමලෙසිනා කලේ උදව් හොටු ඇර ඇර එතනා සෝද සෝද ලෙඩ දුක දුරු කෙරුවට අසුවසක් ඔබ ළඟ එම සේවිත දුන්නද මට හොඳ නාසයේ ඔබ වට නෑනේ දේවා දුන්නේ හිර කර සිට ගන්ට හුස්ම හැදුවත් කුම වන්නේ හිරවැටි බේතිවි තද කරමින්නේ කරපු උදව්වට මට කුම දුන්නේ නාසේ ඔබත් අද හතුරෙකි වන්නේ හිනාවේවි සතුටින් ඔබ ඉන්න මදිමි ඔබේ දත මුව එලෙසින්නේ දුගඳ හරිමි දෙමි සුවඳද කන්න දිවට දෙවමි රස සැනසුමේ ඉන්න මෙහෙම කියලා දින දින සකසාදෙත වේස වේවි මුඛයට විහෙසද වෙත කරපු දව් මතකද අසු අතරට අහමෝ කටින් ඔබ කොහොමද මිලෙසට ඇසට කනට වැඩියෙන් අද ඉතිනා නාසිතේවත් වැඩියෙන් එමෙලෙසිනා උදව් කළානේ වැකට වෙත ඉතිනා දුන්නේ කොහොමද යදෝ කට එතනා අසූ අසර ගොස් බැලූ විට කිසි දින දේවා නැහෙනේ කට මට හොඳ මෙලෙසින හදා සුදට මැද මැද හැදූ දතගෙන මහා ගොඩක් දී තිබුණනේ එලෙසින කැක් කුම දුක දීගෙන දිරකඩ උනි ගිලිහි ගිලිහි ගෙඩි තද කර හිර උනි එකක් නැතුව එකිනෙක මෙහි ගැලුනි දුකක් දේවා මට ඒ සෑම වැටි යනි හොඳට තිබුණ දිව දැන් වෙවුලනවා කටට වදෙන ගන්නට බැරි වෙනවා කරපු උදව් සෑම අමතක විනවා කොහිද කටක් මිතුරුවේ මට තනවා මේිට වැඩියේ තව හොඳ සුව දුන්නේ කයට නීද සෑම එම විලසින්නේ මේ කයේ කවදා කොහොමද සැකසන්නේ අරන් හොදෙට උය කිය ගිලවන්නේ සසෙට ගුණෙට කිය කිය වෙහෙසදගෙන සදුවේ ආහාරේ පෝෂණයට කියමින දෙව්වේ දෙව්වේ දින බඩ කට පුරමින දුන්නාද බඩි කිනි මිස පිරුමක් ගෙන සාද පිපාසද දවසට කීවිත දෙයිද මේ බඳු සුව දෙන කය මහට මේ බඳු විලස වෙහෙති වට කර සිට හැදුවේ කයද කැක් කුම දෙති සෑම විට සුවෙන් ඉන්න ඔබ මගේ කය කියති එකින් එකට අරගෙන තව දෙවති ඇඳද මෙත්ත කොට්ටද ගෙන දෙවති ඔන්න සුවය දුන්නයි අද කියති පැයක් නැහැ යන්නේ දුන් දෙයට කුම දුන්නේ දැවිලිගෙන දුන්නේ සියලුමත් කැක් කුමකි දුන්නේ බඩගිනි එබඳු දෙත යලි යලි පිපාසද දෙත කැක් කුම දැවිලි දෙත ඇඟට වෙවුලුම් පනද නැති වෙත වැඩිපුරම සලකනේ කඳ දින දෙයක් නෙලෙසින වෙහෙස දුක විඳවන හතුරු දෙය දෙයි කරපු තන දෙන වැඩි හොඳට සලකත දින දින හොඳට නහවත ඇඳුම් පැලඳුම් දෙතේ ගත කය කළ ගුණයේ නොමදත හොඳයි කිව් මම ගැන බැලුවා පසිඳුරන් ගැන අපි කර දෙතගෙන දීලා ඇද්දෝ කෙදින හොඳ තැන වෙහෙස කරවා ඇතේ 80 වසරක් ගත විට කලදී මතක නැත පත් දෙනා දුක් ගොඩක් දී ඇත මම කිව්වේ මෙතිනේ පත් දෙන ලැබුණා ඉතිනේ හිත මිතුරු ලෙසිනේ සැලකුවා උපතන්ද කෙරුණි ලොව සැමට වැඩි ලෙස සැලකුව පසක් මෙම දෙස ඇත මේ බඳු ලෙස දෙස ඒ බඳු පස දුනි මහත් දුක් දොස කල ගුණ සලකනේ අය ලොව හොයති තම ළඟ ඇතිපත් දෙන නොම බලති අනුන් උදව් කළ තැන් ගැන දුවති වරදට බැන බැන ලෝකයේ බලති කරන උදව් සෑම අමතක කරත දෙන්නේ දුක කීපෙම පත් දෙන එවත කොතෙක් දුන්න මුත් කල ගුණ නොදත එවුන් පාසක් මේ සෑම ළඟ ඉඳිත මේ බඳු ලෙසට මෙම කය වෙත කියති මමය මමය කිය කිය එම එවෙති උදම් වෙලා සෑම ලොකු කම් කියති මගේ පහම මට හතුරුම කෙරෙති කල ගුණ කිසි නොම දත් අය ඉන්නේ පිට නොම වෙයි තම තම ළඟ වන්නේ මමය කියපු තැන ඔය පසකින්නේ ඉන්නේ හතුරු බව නැහෙනි හිතන්නේ එකතු වෙලා පත් දෙන එක ගුලි වෙත එතන පටන් සම දහවදගෙන දෙත මැරෙන තුරා පෝෂණයද කරවත සියලුම එම කටයුතුයින් කරගත අන්තිම මොහොතේදී රවටලා ඇත්තේ අපව රකින්න ලෙස උඹ කර ඇත්තේ පාපේ නේද දැන් ඵලයන් සත්තේ ගොතින් විඳ කොතව සිව් බය පැත්තේ සතර අපායට ඇද හිලවෙනවා අතර යන්න අප ළඟ නැත තනවා උඹට උදව් අපි නම් නොම වෙනවා කරපු පවට ඵලයන් දුක තනවා අතර දමයිම පස මෙහි නිදියත කුණුව දිරා ගොත් සැම දුරු කරවත මමය කියපු කඳුලක් ඉතිරිව නැත මේ බඳු පහක් තව තව ලොව හොයවත භවෙන් භවය මෙම පහ අරගන්නේ ඒ බඳු ඒ ගුණම කුෝනේ සිහි ගන්නේ කරප උදව් නැහැ උන් අඳුනන්නේ ඔවුන් නේද අප වෙත දුක දුන්නේ මම මම කිය කිය ගොඩ කර හිටියට අනත සසරේ අත් බැවුවල ලැබුවට එබඳු පහක් වෙත බැල මෙහෙවර කොට සිටියා නොදත් දෝ මෙය සිහිෙහි සිට මේ බඳු පහක් අතහැර දුක දුන්නට මදිනේ තවත් හොය හොය එම භවයට යනවා ගොඩක් සැකසාගෙන ඉලෙසට නැවත දුකක් විඳිනවා මෙම පසකට මේ බඳු පහක් මට හොඳ මිතුරුය යත ඇරියේ නැත්ද එම විස ගති එම වත මිතුරු හිතක් තිබුනම මෙම පස වෙත ලබන සිතක් නැත ලොව එම කිසි අත මේ බඳු පාක් යලි යලි උපදන්නේ බොහොම ගොඩක් මෙහෙවර කරවන්නේ මමය මමය කිය කිය රැවටෙන්නේ මෙහෙම ගමන් භවයෙහි සත යන්නේ ලොවේහි මේ මට හතුරෝ ඇත කියත අනේ අපොයි කවුරුන් ලොව ඉඳිත කරපු උදව් ගුණ මකුලෙස හරිත මමය කිව්ව තැන පස් දෙන ඉඳිට මේ බඳු පස සමගගෙන තවත් කොහි දුවන්නේ සැවටුණනි රැවටුණනි බවින් බවි හොයන්නේ මායාව වැළඳගෙන සුවයි රවටවන්නේ මේ පහනේ හැමදාම මේ භවය හදන්නේ හයවැනියා හැඟවිලා මෙවුන් මෙහි අවවති පස් දෙනට දුක් දේවා අදාසක් සකසති සෝදපං නාවපං කවා පොෙමින් රුති හැඟවිලා හිත කියන දෙයක් ලෙස එහි ඇති අපට දෙන අදහසත් මුලාවයි දෙවන්නේ ලොකු කෙනෙක් උඹ හොඳයි බොරුවටනේ කියන්නේ ජීවිතේ ගෙනියපන් සැකවරනේ දෙවන්නේ කිය කියා රවටවා අනුවස හරින්නේ අසුවක් අනුවක් හිත කියන මේ කෙනා රවටෙනවා රවටෙනවා උඹට හොඳ දෙමියානා බොරුවකින් රවටෙලා අන්තිමයේ කෙනා කරගත්ත පව් ගෙවන් ඵලයන්කෝ කියතෙනා මේ ලෙසට අදහසක් දෙවා එහි නැසෙන්නේ අනේ අනේ කී නමුත් නැහැනේ යලි ඇදෙන්නේ පත් දෙනයි සැඟුනේ කය වැන්නා එතැන්නේ මේ හිතයි මේ හිතයි කවුද තව සිටින්නේ අනත සසරේ පටන් මම මගේ කියවලා සවටමින් අදහසක් මේ සැමට දෙවවලා මම වන්ත නොම දුන්නේ සවටමින් රවටලා ඒ වගේ අය නේද අපි සමග මෙම බලා පත් දෙනයි හය දෙනයි සමග මේ දුවන්නේ සැවටුණා රැවටුණා අඬ අඬා සිටින්නේ කොයිද තව රැවටුණා මිස මේ සත සිටින්නේ අතහරිනු කැමති නැහැ යලිත් එක් කරන්නේ යලි යලි අප වැනි අය අරගන්නේ ඔබට හොඳනි අපි රැන් රවටන්නේ මරණ මොහොතේ මේ ලෙස ගෙනෙමින්න යලි දුකයක් සදෙනවා රැවටෙන්න අනත සසරේ සිට අප රැවටෙනවා මේ බඳු හයක් යාළුවෝ ලෙස තනවා මමය මමය කිය කිය ලොව එනවා මමය කියා දින දින රැවටෙනවා අපට සැපක් දෙන් යයි එම කියත උඹට හොඳනේ අප ලොකු නම් කියත මෙහෙම දේවා අදහස් ලොව හොයත මගේය කියා ගොඩ කර කර හදත මොනවා දේවා හැදුවත් කර පින්නා මමය මගේය කිය කිය උඩ පැන්නා සවට රවට යනවා මිස දන්නා ලැබුව කෙනෙක් නැත හය දෙන දුන්නා ඇත කන නාසය දිව කය මන යත හය දින ඉඳගෙන ලෝකෙට පොර කත අර ගනු අර ගනු දිය දිය කියවෙත හොඳයි හොඳයි ඉවසන්නකෝ කියවෙත හදලා හොයලා මම යන තැන මිලෙසට සය දෙන විත බුක් තිය ලෙස විඳිනට හැදුවා ලොවෙන් හය දින ඇද එලෙසට එබඳු දොළොත් දෙන එක් වෙති විගසට යාලුවෝ යාලුවෝ ලෙස ලොව හදති ඇස යන අය හට රූපය දෙවති කන යන අය වෙත හඬගෙන දෙවති මෙලෙස හදා එම සෑම එක් කරති සතුටු වෙවි දැන් හරි සැනසුම ඇත කරන් අපගේ සේවය යයි එන අත අදහස දෙව දෙව සෑම වැඩ අරගත් තවට රවට දැන් ඵලයයි කියවත හිත කත යන ලෙස මේ සය ඉන්නේ මැරෙන තුරා සෑමදා වැඩ ගන්නේ අන්තිමයේදී හැම අහිමියේ සින්නේ හරින් ගොසින් යලි හදකෝ කියන්නේ හද හද හොඳ හොඳ කිය කිය යත අනේ අපොයි හය දෙන අහිමිද වෙත මෙහෙම දුකෙන් ගොස් යලි යලි හදවත හද හද යලි මිතුරු ලෙස එක් වෙත මෙහෙම ගමන්ගෙන යන මෙම සසරා කවුදෝ හතුරෝ ලොව හිතනෙමු මිතුරා ලොවට බැඳෙන ගුණම කුහය ඊතරා හැරම නොමැත හතුරන් ලොව කොතරා ලොවට නොබැන අපි අපි ගැන හිතමු අපගේ හතුරෝ ළඟ ඇති සතු දකිමු අනත සසරේ තිත රැවටුවා හිතමු මතුද නොබඳු රැවටෙන සතු දකිමු මෙතුවක් කලක් රැවටි පසුපස දිව්වා වැඩකට නොමැති යාළුවෝ ලෙස තතු හෙව්වා හතුරන් මිතුරෝ ලෙස මිතුවක් රැවටෙව්වා මුනි රජ දුන්න දම්පද සැනසුම දෙව්වා ලොකුවට මිතුරෝ ලෙස රවටෙපු හය දැකලා අපි අද මිදෙමු මේ හය දින අතහැරලා අරගෙන ආපු හින්දම මරණෙට යවලා මැරෙනා තුරා හිටිනෙමු කුමකලේ කියලා මොනවා කරන්නේද මෝඩයෝ විලසෙට පෙර භවයේදී රැවටුම ගත්තා මිතුරන් හය දෙන විලසෙට හිතුවට ඒකට රැවටුම අද ඇත්තා පැවතුනෙහින්දම බැඳුනට සදහට ඉන්නේ නැහෙනේ මැරිනවා සත්තා ඉන්පසු මේ හය දින සහයෙක් වන බව නැත අද තතු දැක ඇත්තා හය දින එකතු වී මහවදගෙන දුන්නා අපමණ සසර සිට ඒ දුක් කඳ කන්නා මේ හය දෙනා අතහැර දැමු දිනෙන්න යලි දුක නොමැත මේ බුදුබණ මග වන්නා මොකට හොයාගෙන යනවද එතන මොනවා ලබා දුන්නද කොයි ලෙසිනා සසරේ පටන් අපාමනේ මෙය ලැබුණා දුන්න දෙයක් නැත සැනසුම කොතනා අරන් මේ බඳු ඇස යන අය ගුලි කොට ලැබුවා හොතින් ලොව එක් කොට ඉසිවිත අරන් බැලුව විට මේ මහා පොළවට පසට වැඩි ඇස් ගෙඩි ලෙස හිමි කොට මමය මමය යන තන එම අය වෙත කනය දිවය නාසය කය යන වත අරන් මේ බඳුපත් දෙන ළඟ සැඟ වෙත සය වැනි හිත ඔය තන හසුරුවවත මේ හය අරගෙන දැන් මම කීවට වැනසුනා වැනසුනා දුක කර සෑම විට කල ගුණ නොමදත් හය සහයෙක් කොට ඇයිද වින්දේ දුක අවිදුවේ සිටවට මදි මදි යලිගෙන විඳිනෙමි කියති සැවටි රැවටි යලි භවයක් පතති භවයේ ලබන හය දෙන හිමි කෙරෙති සවති රැවති සම පෝෂණ කරති මොනවා කළත් මිරිඟුව ලෙස රවටත සවති රැවති මහ විහෙසට ඇදලත මමය මමය කිය පන්යයිගෙන එත තවට රවට වෙන තෙයි අනු කිසි නැත අනත සසර දිට මම මම කීවේ මෙබඳු අයක් එක් කරගෙන ආවේ මමය කිවත් සෑම තැන රැවටුවේ මමෙක් නොමැත සෑම එහි බිඳලෑවේ යලිදු ගොතින් ඔය පන් එම විලසින ලබන් එහිතවත් කරගන් කියමිනේ ගොතින් ලබයි යලි භවයක සය දෙන විඳී සතුරු දුක වහලුන් විලසින වහල්ලෙතින් ලෝකෙහි තව ඉන්නේ කොහිද අපට ලොව වහලු කියන්නේ අපිනේ වහල් හය දෙනෙකුට ඉන්නේ ඒ බඳු හයනේ අපගෙන් වැඩ ගන්නේ අරන්නැසෙයි නැහැ තිර ලෙස කිසි තැන හොඳයි හොඳයි මම කියපන් කියමින වහල්ලෙතින් අපමණ සසරෙහිගෙන දුවන් මෙහය මොකටද දැන් සිහිගෙන වැඩ නැති හය දෙනා සමගින් ගමන නැත අන්තිම ගමන මේ රැවටුම නිසාම ඇත මේ මග කෙලවරින් පසු හය දෙනම නැත සවටුනා මිදා ඇති නවත මෝසියලු අත මොකටද මේ බඳු හය දින පසු පස යන්නේ කාටද මේ බඳු හය දෙන සිතගෙන දුන්නේ වහලුන් කරගෙනයි සමගින් වැඩ ගන්නි දුක දී ගුණම කුලෙස සම වෙනසෙන්නේ මේ වගේ හය දෙනා හැර තව සත කියලා නෑනවලුවක ඉන්නේ කවුරුද හොයලා හය දින අතර දැමුවට පසු ලොව කියලා නැහැ නැවතනක් දුක හැරුණනේහි හිතලා දුක විඳ විඳාය දෙන පසු පස හඹලා අරගෙන බදාගෙන මම මම යයි කියලා ආසා පොදියට බැඳා ඇති තතු පෙනෙන වාට මායා ලොව බැඳා බලනට නොමැදිදී ඔබ එම ලොවේ රන්දා ඇලුමයි ගැටුම දෙක මා වෙත දුනි බන්දා ඔබ ආයෙක් වෙලා ඇලි ඇලි ගැටිලා මෝහෙන් මුලා කරමි තද කරාලා දුක් දී යන්නේ ගමනේ මායා පෙනීලා අපි අද සිටිනවා ඔබ අත් හැරීලා පෙර කළ දේත දැන් මොනවා කරන්නද දුක් දී ඔබත් මොන දේ සිට ඇදෙන්නද ඔය හය දිනා මැරිනා දින එවන් සඳ නැවතත් එන්නේ නෑ සදනට ලොවින් බැඳ ඇස කන නාස දිව කය මන කියාලා මම යයි මුලාවක් ලෝකෙට සදාලා ලෝකෙන් කෙනෙක් යයි ගොඩගෙන සදාලා පස්කඳ කියා ගොඩ ගැසු හැටි පෙනීලා ඔබ යයි මෙතන දුන් මේ හය දින ඉන්නේ මායා මුලා ආසයයි නගමින්නේ වටිනා හිතවතුන් ලෙස පෙනී සිටිමින්නේ කල එම මුලාද ආවර කරවන්නේ ඔබගෙන් මේ අප යයි මේ අදගෙන දුන්නේ හැකි තරමකට ඒ ගිනි අද හැරගන්නේ ඔබ සා ඉන්නේ මරණාතුරු පවනින්නේ ඒ වනතුරුද අපි දුක් නිව නිව යන්නේ ඔබ සා විඳින්නට රස පසු පසද නැත ඔබගේ හදන ලොවමින් පසු අපට නැත ඔබගෙන් වැදුණු විස ගිනි කඳ පුපුරු වෙත දැක දැක හරිමි ලෝභය සහ විසරවත මින් පසු ආසා ගන්නට කීවත් නැහැ ඔබේ අඬකට රැවටින්නේ මින් පසු ලෝකෙට යන්නට කීවත් නැහැ ඔබේ බස අපි අරගන්නේ අපේ හටේ මේ රස දෙන්නට කීවත් නැමින් පසු ඊතු ලෙස දෙන්නේ අප සාමි මග යන්නකෝ කීවත් නැහැ ඔබ හය දිනගෙන යන්නේ අරගෙන බැඳලා තැපුවා එබැවින් මැරෙන තුරා පමනයි ඉන්නේ එතුවක් මුත් අපි ඔබ කියූ තාලෙත ඉන්නට මොහොතක් නැහැ ගන්නේ ඔබේ හැටි පැවසුව බුදු පිය ළඟ අපි ඒ දම් පදගෙන සැනසෙන්නේ මින් පාසු ඔය පස් දෙන හය වනහිත සමග නොබැඳි අපි වෙන්වන්නේ මොනවා බලන්නේද මොනවා අහන්නේද මොන රස ගන්නේද ලොවේ ඉඳලා ඉපද සිටින මෙම මිය යන තුරු කල ඔබගේ සමග ඉඳ මේ කාලා හිටියත් නතුරන් සමග සිටින මෙනි සතු දැකගෙන ඔබලාගේ මේ කාලා නොබැඳී සිටිමි අපි ලොව යන කිසිතැන අතර සිටිමි බුදු මග දැකලා මේ තන දැක්ක හිඳම කාමයක් නැත කාමෙන් මත්ව බැඳුමක් අපේ ඉතින් නැත බැඳිලා කරන කිසි හැඟුමන් මෙයින් නැත කාමත් ඡන්ද අනේ විත ගොරේ අයින් වෙතේ අපේ වටිනාම දේ මේ ලෝකෙයි කියලා සැවටුවේ කාලේ ඉවරයි බොරුවට බැඳලා අපි අද ඒ බඳු දේ කැඩුවත් බිඳ දමලා නැත එහි දැවෙන්නේ ඔය ඒවට බැඳිලා එබැවින් වෙනසෙනා පෙදෙසයි කියාගෙන සිටි එම සියලු වෛරද හැර දමා දැනේ ඒ ව්‍යාපාදේ යන්නේ විස මගේ වසාදන අතහැර සිටිමි නැත එම වැසි එසේ තන කම්මැලි වෙලා මත් වී ලෝකෙට බඳිනේ වටිනවා කියන බොරු මායාවම එදින නොදැකම ආපු අපි අද ඒ බව දකින බුදු මග දරුවෝ විමු මහ බුදු මග සිටිනේ එබැවින් නොමැත ඔබ අපි නිදන්නේ අතහැර දමා බුදු මග සිහි කරන්නේ අප අද වසන්නට බෑ ඔබ හිතින්නේ ලෝකෙම සිටිනු මැන අපි නැහැ බැඳෙන්නේ යාපත් ගුණයේ දුන් සමිඳුගේ හඬ ඇසිලා අපි ළඟ නොමැත සංසුන් නැති විස මෙකලා ඉන්දුරන් සමගේ බැඳුමක් නැති අපි සකලා අද සංවරයි කැලඹුම් නැත ලොව දැකලා සැක කර කරා ලැහැ ඔබලාගේ හොයන්නට වටිනාකමක් නැති බව දැන මෙතෙන් සිට අත ඇර දමමි සෙවුමන් ලොව කියන්වට අපි නිදහසට යමි බුදු මග ගුණෙන් සිට ලෝකෙට බැඳි බැඳි නැහැ අපි ඉන්නේ කැඩෙන දාට ඔහි කැඩුනාවේ ලෝකෙට බැඳී බැඳී නැරක ඉන්නේ වැරෙන දා ඒ කෙරුණාවේ නැහැ මේ ජීවිත රැක රැක ඉන්නේ මැරෙන දාට ඔහි මැරුණාවේ අතහැර සංසිඳිලයි අපි ඉන්නේ බුදු රජින්දුගේ දරු ලෙස ඌවේ මනවා හොයන්නේද මොනව බැඳින්නේද නෑ අපි ළඟ බැඳුමන් වන්නේ මොනවා රකින්නේද මොනවා බදන්නේද නෑ කිසි තැන බැඳීලා ඉන්නේ මොනව සිටින්නද මොනවා දකින්නද නෑද කුමට එම මෙහෙ යන්නේ කිසිම ලෙසින් අද ලොවට බඳින්නද සෑම බැඳුමන් අපි බිඳ ඉන්නේ පාකර සිටි ලෙසයි අද ඉහළට යන්නේ කුණු දින බැඳුමේ නෑ මේ අය තබවන්නේ දැඩි ලෙස බැඳින ඇල්ලුම දැන් ගිලිහෙන්නේ සෑම දින නිදහසයි ආසක් ලෙස වන්නේ ආතට නැගී බර කය පැත්තක දමලා සෑම දින එසේ වූවා කයේ සෑම බර හැරලා බුදු රජේ නිදාසට ගින යන මග දැකලා සෑම දින ඉහළ ආසෙහි තබු වෙමි මේ කලා කිසි කෙනෙකුන්හට දුක් ගිනි නැත්තේ බුදු මාගේ සුව දැක එම පැත්තේ යන්නට ලොව බර අඩු කර ඇත්ති සෑම දින ඒ බුදු මග ඇත්තේ මගේ දුන් සාමි දුගේ රුවේතිරි දත්තේ අතර යත් දිසනසුම ඇත්තේ කරුණා පිදවන් මුනි දුගේ පැත්තේ ගුණය ඇදෙයි අප ළඟ සත්තේ සුදු මුදු කිරි විලස සමිඳුනි දම් දුන්නේ දම් කිරි පෙවෙන විට සෑම පිරිසිදුවන්නේ මාපව් අඳුරු කළු විස සෑම හැර ඉන්නේ සමිඳුනි දහම් කිරි සුද අපේ වටේවන්නේ බුදු සමිඳුනි දම් කිරි සුදු කිරණ වෙති ඒ වට කරන විට ලොව දුක අඩුම වෙති කැක්කුම් වේදනා නිදිමත ආල නැති සමිඳුනි දාමේ කිරි අපේ වට පැතිර ඇති ලොව දුක කියා දුන් සමිඳුනි බොරු හැරලා මිදෙනට දරුවනේ ගනු බුදු මග කියලා ඒ දුන් සමිඳුනගේ ඕවදන් අද ලැබලා එමි සමිඳුනේ ලෝ සෑම දෙන අතහැරලා කාමිත බැඳුණු ලෝකෙබ අත්හැර ආවා ඒතන පාතලා අපි ආතට වූවා දීපොල ඉදම් සෑම මහ පොළවේහි ලැබවා සමි දුනියාසේ නිදා අප වෙත ලං වූවා බුදු සමිඳුන්ගේ දරුවන් ඔය ලෙස වෙනවා නිවනට යන ගමනේ මැද ආසම වෙනවා බර නැත සැල්ලුයි නිදාස සිහි වෙනවා එක එක අතර අපි බුදු ගුණයෙත එනවා සෑම මිදා බුදු ගුණ අහසට නගලා තබුෙමි සවොම දුක් ගිනි ටික ටික නසලා කා සමයේ බර සිරුර මේ පොළවේහි දමලා සෑම දින බුදු ආසේ තැබුවෙමි සෙත නගලා මහා බුදු ආසේ පාවෙන බුදු සුවෙන් තනා සෑමතෙම සුදු එළිය බැඳි කය ඉතින් උනා ඒ බුදු ආසේ බුදු ගුණ කයේ වතින් තනා සෑම දින රැගෙන ඇත කම් ලොව අයින් උනා මේ බුදු ආසේ බුදු ගුණ කයේ දරාලා මේ සෑම වෙතට විසගිනි කඳ නිවිලා පැහැපත් මුහුණ පිබිදුණු ලෙස පෙනීලා සුදු මානෙළු මේ හැඩ වෙයි සෑම සැදීලා පොළවට බර නැති ආස සිටින්නේ බුදු ගුණ ආතෙහි නවතිනවා බුදු ගුණයෙන් අද සැදු එම බුදු බඳ ගුණය සමග අප මේ වෙනවා බුදු මගේ කරුණා මෙත් ගුණ කැලුමන් ගුණ රුවකින් අපේ වෙත එනවා කරුණාබර බුදු මාපිය රජ ළඟ අපි දරුවිල සමසනසිනවා මූණ වටා බුදු සුදු එලි දහරින් වට කරලයි නිදහස වෙන්නේ මුළු කයේ බුදු ගුණ රුවෙන් තනාලා බුදු ගුණ අහසෙයි සැමවන්නේ එමෙතන බුදු සුවේ සිතින් සැදීලා සැමට දාහ ගිනි නැති වෙන්නේ මා බුදු අරිසව් දැන් ලැබීලා පළමු දැනි සැම දැන් ඉන්නේ බුදු සමිඳුනේ ඔබේ සුවයට අපි එනවා ඔබේ ගුණ ආසේ බුදු ගුණ සිරුරම විනවා මුහුණද පිරිසිදුයි පවුතම නවතිනවා බුදු සමිඳුනි ගුණ රුව ළඟ අපි වෙනවා කරුණා අමා අපි දේවන් බුදු සමිඳුන්නේ භවේ දුකේ ද්විඳිනේ සතුනගේ හැටි දකිමින්නේ ලෝසතේ විතේට අනුකම්පා කරමින්නේ දෙසුආදාමේ මහ ගුණේ සිහිගන්නේ දම් දේසෝ සාමිඳුනේ කරුණා බඳින් සැදී මාමෙත් සිසිල විහිදෙයි ඔබේ ගුණෙන් ඇදී ඒ බුදු ආසේ සදාම් ගුණ රැසින් සැදී මේ කය නගමි බුදු රැත් එලි කඳින් බැඳී බුදු සෙත් සීල මුළු කය වට රැවු දේවා සුදු බුදු රැසිනි කය සෑම තැන විහිදේවා වටේ කෙරේ උතුම් සුදු බුදු රැස නැගී ඒවා බුදු අමෙමෙනි ළඟ ලිත සෑම වැටෙහිවා සෑමගේම ඒකායේ වටේ කෙරේ බුදු රැස් වෙනවා සුදු බුදු රැසිනි මොළු සිරොරබ නැහැ වෙනවා සදාම් ගුණ සිරොරු සැමතෙම එම වෙනවා සුදු බුදු රැසින් නැවි සැම සුව වෙනවා මේ ලෙස දෙවැනි බුදු දැනට රැගෙන ඇත සෑම දින සමිඳුනගේ එම ගුණ දරුවෝ වෙත මේ සෑම සියලු කය වට කර දකිනු ඇත බුදු සුදු එළියකින් සෑම කය පිරෙනු ඇත මුළු කය වටා සුදු බුදු එළි රැස වෙනවා අපමණ අහස බුදු රැස් අහසම වෙනවා කරුණා නිතින් ගුණ බුදු පියේ ළඟ විනවා අපි අද උතුම් තුන් වැනි දැහැනට යනවා මේ කයේ වට කරේ සුදුම එළිය ඇත සුදු බුදු රත් සපිරි එන්නේ හිස කඳේ අත පායේ සෑම තැන සුදු බුදු එලි රැස කිනි බඳ සැකසෙන්නේ පාප විසර කාලු විසර අහල නැත අපි බුදු ලෝකෙක දැන් ඉන්නේ මා බුදු ගුණ කඳ අහස පරාදයි ඒ බුදු ගුණ අහසෙහි ඉන්නේ මේ ගුණ කඳ මා සුවයට ගෙන යන්නේ මගේ බව දැක තව උඩ යනවා මේතන අත පාය ඉඳුරන් හැදගෙන හිටි අඟේ පසඟෙහි හැටි වෙනවා අප එමෙදී බුදු ගුණයේ නිසිහි කර මේ ඉඳුරන් තතු විමසනවා බුදු පිය රජේ ගුණේ දම් දුන් විලසින් දාම අනුව පිළිතුරු දෙනවා අතේ පය අරන් මොනවද පෙර කරන්නේ ලෝකයේ කියන කුණු ගොඩ නෙවෙ හොයන්නේ ඒ කුණු ගොඩේ මේ අත සරන්නේ ඒකට නේද මේ පාදික අදින්නේ ඊමේ අතට දුවේ පැන පැන කුම ගන්නා මේ දේ හොඳයි කියමින් කුණු කද ගන්නා අත කිය කියා දෑතක් ඒ දෙස දුන්නා හුණු ගොඩ මදි වාට තව කර ගස ගන්නා ඇසයයි කියාගෙන පෙර කලගෙන හිව්වා හොඳයයි කිය කියා කුණු ගොඩ බැලවෙව්වා කණයයි කිය කියා ඒ කුණු හඬ ලැව්වා මේ ඉඳුරන්ගේ ඇති කුණු ගොඩ ළඟ එව්වා කුණු ගොඩ අත ඇරයි අපි එලට ආවේ මහා බුදු ආදී ඔය කුණු ගොඩ නොම ඌවේ කාමයේ බැඳුන මා කුණු පොළවට ලැවි අතේ පයේ හරිමු අපි බුදු දරුලිත වූවේ බුදු ගුණ ආතේ සපිරුණු බුදු කය විනේවා ඉඳුරන් නොමැති වී බුදු එළියෙන් වෙනවා මුළු කය එලි පිඩයි සුදු එළියෙන් තනවා බුදු ගුණ අහතේ සුදු එලි පිඩ වෙනවා අඳුරක් අපේ ආලක අද නැගී නැත මේ මහා පොළව නැත බුදු මහා ගුණේ වෙත බුදු ගුණ ආතේ බුදු රුව පිරි නැගී දෙත අපි බොදු දරුවෝ ලෙස ලොව අත්හැරි ඇත සුදු මුදු බුදු ගුණේ පිළිකඳ වත කෙරුවා අතපය ඉසද කඳ එම කිසි නොම සැරුවා එක එලි පිටයි අපි එක තැන එම දරුවා ඒ මේ අතට නැත ගමනක් සැමහරවා සම්බුදු රජින්දුන්ගේ ගුණ දරු ලෙස ඉන්නා පිරිසිදු කර කරා කාමය හැර උන්නා අද සෑම කාමේ හැර මේ එළියට වන්නා දැන් අපි බුදු දරුවෝ ලෙස සිහියට එන්නා බුදු සමිඳුනේ ලෝකය මේ දකින්න තැන කුණු ගොඩ හැර දමා ආවෙමි ඉහළ කොන පිරිසිදු ලොවයි කියන ආතන මේ බඳු විනේ මේ එලි කඩ නමුත් රූපෙයි කියති දැන මේ තන දැනිනේවා ඒ එම ලෙස වෙන්නේ රූපය හඳුනනා ගති හිත මෙහි දෙන්නේ ඒ ලෙස තිබෙන සුව ගතිය කී දැක ගන්නේ දැනුමයි රුවයි යන දෙක මේ මුදුවන්නේ නාමෙයි එතන රූපෙයි යන නම විනවා තරුමක් නැති නමුත් ඔය දෙකමයි වෙනවා මේ තන බුදු නුවණ අනුවම විමසනවා නාමය රූපේ අන දෙක නිති නොම වෙනවා රූපය කියන්නේ මොනවද මේ බඳු තැන කාමය අතර ආවෙමි අප මේ බඳු දින කාමය නැතත් රූපය යන හැඟුමකිනේ මේ තන තිබේ දැනුමක් හිත නමතගෙන මේ රූපය නමුත් මොහොතින් නැති වෙනවා ජීවත් වීම සමගම මෙය පවතිනවා ජීවත් වන්තේ මේ රූපය නිපදෙනවා නිපදෙන සුළු මොහොතේ පසු බිඳි බිඳි යනවා ජීවත් වන්තේ සිතලා මේ නැගින්නේ ජීවිත කැමැත්තයි මේ රුව හදන්නේ දකින්නට දැන ගන්ත හිතව වැඩෙන්නේ ඒකයි මෙතන දැනුමක් මේ පිනෙන්නේ දැනුමයි රුවයි මතු කළ විට ලොව වෙනවා උපාමන සුදු උනත් එය ලෝකෙම වෙනවා මේ තන වේසදී ජීවිත හදන්නේ හදනානිසයි මේ නම් රූපෙනෙන්නේ නැවතුව හොතින් නැලුව යයි තිබෙන්නේ මොකටද ලොවයි ජීවිතයයි කියන්නේ ලෝකය සායිම සකසන ජීවිතේ දෙකම නිසරු බව දැක ඉන්නේ හිත ගත යන දෙක මොන ලෙස තිබුණත් මොහොතිනියේ බිඳි බිඳි යන්නේ බින්දෙන බින්දෙන විට යලි යලි හද හද සදන නිසයි මේ පෙනියන්නේ කොපමණ හැදුවත් ඒ සෑම බිඳි බිඳි ඉතිරි නොවි ඒ වෙනසෙන්නේ හැදුවා කියා නැ සදහට සුව දෙන්නේ බිඳුනා පමනි යලි හැදුවොත් වැවන්නේ වේසයි දාහයයි හදනට වඩවන්නේ ලැබුමක් ඉතිරි නෑ નિසරුව සකසන්නේ හිතගත කියා මොන විලසට මුත් සදලා බැලුවොත් එදෙස නිසරුව ඇත නිපදවලා ගෙවිලා නැතිව යයි කිති ඉතිරිද නොවිලා මොනවද හරය ජීවත් වෙනවයි කියලා ජීවත් වෙවි ලෝකය යයි දුක කනවා වැඩකට නැති වේස සෑම මොහොතෙම වෙනවා වේසයි નિසරු ජීවිතයයි දැකිනවා ඔතනට බැඳුනොත් දුක් ගිනි එහි වෙනවා ජීවිත හදන විර වීරිය හැරලන්නේ වැඩකට නොමැති ජීවිත හිත නවතන්නේ යලි හිතගත කියා එම විට නැත ඔන්නේ සාමුල නිවුම අරිහත් බව ඇත දුන්නේ මේ ධම් වැටුනොත් ලෝකෙට ඇලී නැතේ ආසා බිඳක් වත් දිවිෙහි රැඳී නැත වැටුණ හොතින් අරිහත් ඵල තථාගත දාමම ලැබෙනු ඇත සීකර එසේ ඇත ඒ මග හිතන්නට මොහොතක් ඉඩ දීලා මහානන වැඩෙන්නට බුදු අදීතන දීලා තබ නෙමි සමවතින් නැగి නැగి ගුණ වීලා විදසුන් පෙනෙන්නට තබ නෙමි ඉඩ දීලා සත් බස බුදුන්නේ අරගෙන ගමන ගියා ඒ තන කෙලවරේ නිවනට හිතම තියා අරමුණු උනා යන තැන්නට නිවන කියා වැටුම ලැබුණා හිත ගත නැත නිවනේ කියා එල්ලී ඉන්තේ නැහැ හිතගත එහි වන්නේ හිතගත තිබෙන තැනමයි සෑම දුක වන්නේ නිසරුව දැකම අතහැලි විට සැනකින්නේ උපදින කෙනෙක් යයි නැත නිවනෙහි වන්නේ මිතුවක් අනාත වූ බව ගමනක් ආවා බුදු නැන නිසා ඒ මග කෙලවර වූවා මතු නැත ඇදෙන්නේ ලෝකෙම දිහි වූවා ලෝකෙම අනියතයි දුක අනතම වූවා බැඳිලා නොමැත ලෝකෙත මේ හිත දන්නේ කරුමේ විපාකයේ ලෙස උපතක් මෙන්නේ මිනිසත් භවේ කියා සෑම වෙත ඇත උන්නේ මොනවා කරන්නද එය ගිවිනවා දන්නේ අවුරුදු අසූ අනු ගණනක් මුත් ගෙවිලා යම් දින කෙලවරක් ඇත චුතියක් කියලා ඒ වනතුරා කරුමෙට පතගෙන මෙකලා යන කය තිබෙනවා ඇලුමක් නැත බැඳිලා එබැවින් කරන්නට තව දී මෙතන නැත කෙලවර වෙන දවස චුතියෙන් පෙනෙනු ඇත එම දාවන තුරා නොඇලී නොකැඩි සිට බුදු මග සිටිමෝය නිවනම දකිනු ඇත දින දින මේ පාස සෑම විට සිතටගෙන යොමු කර සැනින් මේ දැනට ඇදෙන මින මේ තුම් නිවනේ සතු කර බලන මින අදිටන් තබමි නැන නුවනට යොමුම වනේ මේ දුක් ගොඩක් දින කාමයේ ලොවේ වන්නේ නැති ලෙස සියලු නිදහස් සෑම මොහොතින්නේ බුදු මග විතරාගී ඉහළට යන්නේ නිවනම අරමුණයි සෑමටම පවසන්නේ බුදු මගේ පෙනුණු අය වෙත මගේ ඵල වෙනවා ඉහළම ඵලය ලැබුණොත් අරිහත් වෙනවා නැන බල වැඩෙන තරමට බල පිහිටනවා සැමටම උතුම් මගේ ඵල අද හිමි වෙනවා පව් නැති නිසා නැහැ සිව් දුකකට යන්නේ මහා සිව් අපාසද හත වැසිලම යන්නේ කාමිත බැඳින තැනවත් හිත නොම ගන්නේ බුදු මගේ සුඩින් ඇති සුවයම දැක ගන්නේ සෑම දින අරන් හිතු තන මොහොතින් යන්නේ අදිටන තබාද බුදු ගුණ බලයෙන්නේ තුම් ගුණ දෑනේ සුව හිතු විට අරගන්න අදිටන් තබා ගන්නෙමි පාතට මෙන්න අරගෙන මෙසම බුදු මගකින් ගුණ දැකලා බුදු මගේ හිතන්නට සමවත් වෙත නැගීලා ඉජිඳාගමය යන ධම්මඩුවෙහි තබලා තිබු කය විතෙත ගන්නෙමි ආසින් බැසලා බුදු රජින්දුන්ගේ ගුණ දුටු දරු සුව වෙනවා ලෝකෙට මුලාවට කිසි දින නොම යනවා නිදාස් බුදු පැටව් බුදු ගුණයෙහි වෙනවා සනසුම හිතටදී සැමසුව සලසනවා ඇලුමන් ගැටුමකින් කම්පා මෙදින නැත ජීවත් වනතුරා කම්පා නොවෙනු ඇත සම්බුදු පියාණෝ බුදු රජ විලස වෙතේ අපි බුදු දරුවෝ ලෙස අද මේ දැහනේ වෙත බුදු ගුණ දැහන හිතු මොතට නැගෙන්නේ ලොව සිටි මොහොතේ ලොව ඉඳි ලෙස පෙනෙන්නේ ඒ ගුණ නැන තබා අදිටන ඉතින්නේ හොඳ බුදු දරුවෝ ලෙස ඇස් හැර තබන්නේ සම්බුදු පියාණෝ නිති අපේ ළඟ වෙනවා අපි බොදු දරුවෝ ලෙස සමගුණයෙහි වෙනවා කම්පා නොමැත විෂ කර ගති නොම වෙනවා ලෙඩ දුක් නොවේ හිතගත සැනසුමේ වෙනවා සෑමතම බුදු තෙත මිලිස ලැබුණා බුදු රාජින්දුගේ ළඟ ලෙස වන්නා සමගෙම අත් භාද විතට ඇදින්නා අවංක ගුණයට එම එන්නා දසැඟිලි දිග හැර පපුවේ සිටින්නා සාමි දුගේ ළඟ විලසෙම වන්නා සාදු ගුණය දැක සාදු නදින්නා සාමි දුදසුනේ දැක වැඳ ඉන්නා දැස හැරි බුදු රජින්දු පෙනේවා බුදු රාජේ දුගේ දරු අප වේවා මබ්ගපාල සමවත් සෑමටම වේවා බුදු දරු ගුණ සෑම වෙත වූවා බුදු රාජ ළඟ නෙත් සිත් ද පිනේවා සාදු නදක් සෑම නගවාවා සාදු කියා බුදු රජින්දු වඳීවා දැස හැරම පියවිම වේවා සාදු සාදු සාදු ittavataca mehi sambataṃ puñña sampadaṃ sabbhi devānumodantu sabba sampatti siddhiyā ittavataca mehi sambataṃ puñña sampadaṃ sabbhi bhūtānumodantu sabba sampatti siddhiyā ittavataca mehi sambataṃ puñña sampadaṃ සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ඊතාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ ඥාති පේතා අනුමෝදන්තු සබ්බේ ඥාති මිතා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ සාදු සාදු සාදු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 යං කිංකරතන ලෝකේ විජ්ජති දාව සතම් බුද්ධ සමන්නති රතනං ධම්ම සමන්නති රතනං සංඝ සමන්නති තස්මා සුත්ති භවන්තේ අභිවාදන සීලිස නිච්ඡං උද්ධාපචයනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛම් බලන්ති සෑම සියලු දිනාට උතුම් නිවන් සාක්ෂාත් කරගන්න හේතු වේවා සංසාර කුසියල් සම්ති දේවා නිවන් සාක්ෂාත් කරගෙන සැනසීවා ඊතහක්කා සියලු යහපත මුදා වේවා ආශිර්වාදයක් වේවා සුපත් සෑම සියලු